සොයන ජීවිතවල සහන සුවයක් වනු පිණිස තෙරුවන් සරණයි සුපහන් සන්ධ්‍යාවේ අදත් අපේ සූදානම සොයා පිළිසරණක් සජීවීව ඔබ වෙනුවෙන් ගෙනීමට සදහවතුනි පසුගිය දෙසතිය තුල ඔබ දන්නවා අපි මේ වැඩසටහන විශේෂයෙන්ම දානය පිළිබඳව සාකච්ඡා කරන්නට ඉඩකඩ වෙන් කළ වග පුරා හෝරා දෙකක්ම බොහෝ දිනාගේ ඉල්ලීම මත එම මාතෘකාවම පදනම් කරගෙන ඒ කරුණු ඔබ වෙනුවෙන් විග්‍රහ කළ විචිත්‍ර ධර්මකතිකයන්න් වහන්සේම අද අපේ වැඩසටහනට සම්බන්ධ කරගෙන ඒ මාතෘකාවේම දිගුවක් සාකච්ඡා කරන්නටයි මේ සතියේදීත් අපේ මේ වෑයම. ඒ අනුව දානය පිළිබඳව අදත් සොයා පිළිසරණක් තුළින් අපි සාකච්ඡා කරන්නට අපට අවසරයි. පින්වත් ස්වාමින් වහන්ස අද ඔබ වහන්සේව අපි හඳුන්වා දුන්නේ විශේෂයෙන්ම පසුගිය දෙසතියේදීත් අපට මේ දහම් කාරණාවන් මැනවින් පැහැදිලි කර දෙන්නට අපහා සමග අත්වැල් බැඳගත්ත එහෙම නැත්නම් මේ වැඩසටහන මේ ආකාරයෙන් දියත් කරන්නට මූලිකත්වයේ නායකත්වයේ ගත්ත හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක පූජනීය කැලණී අජිත පින්වත් ස්වාමීන් වහන්සේ විදිහට. ඉතින් ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපේ මේ වැඩසටහන වෙනුවෙන් අප පිළිගන්නවා. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේව ඒ ආකාරයෙන් පිළිගනිමින් ඊටාම දුක්බර දවසක් විශේෂයෙන්ම බෞද්ධයා මාධ්‍යාලේ අපට අපේ එසේ කියන්නේ අපත් සමග කාලයකට යෙතදී ඊටාම සහෘද ලීලාවෙන් සහෘද sannivedakayeku ලෙස දයාර්ධ සිනහවෙන් සෙනෙහස පිරුණු කතා විලාසයෙන් අපහා සමග කල්යාණ මිතුරෙකු ලෙස අත්වැල් බැඳගෙන කටයුතු කරපු වර්තමානයේ වන විට පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියේදී හදිසි අභව ප්‍රාප්ත වුණු ප්‍රභාෂ්වර බිතානගේ සහෘදයා අද හිමිදිරි උදෑසන අපාතරින් බිය වුණා බෞද්ධයා ගුවන්විදුලියේ මේ තාක් මේ දිගු ගමනට ඔහුගේද දායකත්වයේ එදා නොමදව ලැබුණු වග අපි ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවක් කරගන්නවා සිහිපත් කරන්නට. ඉතින් අද හිමිදිරි කාලේ ඔහු දෙල්කඳ නගරේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ රාජකාරී නිමාවටපත් කළා රාත්‍රී වැඩමුරේ අවසන් කරලා බස් රථයේ එනතෙක් දෙල්කඳ වංශන්දියේ බලාගෙන ඉන්න අතරේ අධික වේගයෙන් පැමිණි මෝටර රථ දෙකක් තරංගකාරී ලෙස ධාවනය වුණා වගේ තමයි දැනගන්නට තියෙන්නේ. ඉන්නෙක් මෝටර රථයක් Tamanගේ ධාවනය පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවතට පැනලා ඔහුවත් හප්පගෙන ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඔහුට සිදු වුණා. අවුරුදු 3කටත් අඩු වයසේ පුංචි දියණියක් ඔහුට ඉන්නවා. ඉතින් අකාලේ වියෝ වුණු අපේ සහෘදයාට උතුම් මජරාමර නිවන් සුවයමත් වේවා කියලා අපි මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහුව බොහොම ගෞරවයෙන් පළමුවෙන්ම මේ සජීව වැඩසටහනේ සිහිපත් කරගෙන තමයි අපි වැඩසටහන ආරම්භ කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මා වැඩසටහන ආරම්භයේදී මේ මාතෘකාව පිළිබඳව කතා කරනවා කියලා කිව්වනේ නමුත් ඊට පෙර ආතුව අපේ සහෘද sannivedakayanටත් යම්කිසි ආකාරයේ වාරණයක් පැනුණාද මේ සන්ධ්‍යාවේ ඉඳලා. ඉතින් ඒ පිළිබඳවත් සිහිපත් කරමින්ම මම කැමතියි ඔබ වහන්සේ වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙනවා නම්. ඔව් ගුවන්විදුලි අධ්‍යක්ෂතුමන් වන සහන් මණිකරත්න ඔබ තුමාටත් සහෘද කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මුරන්දි වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රී සම්බෝධි විහාරවාසී මහා සංඝරත්නයට වෙන්ම කවදත් බෞද්ධයා ගුවන්විදුලියට ලෙන්ගතුව ගුවන්විදුලියේ පූජනීය වස්තුවක් හැටියට සැලකමින් වන්දනාමාන කරන අපේ සදැහැති උපාසක උපාසිකා මෑණිවරුන්ට පියවරුන්ට අපේ සහෝදර සහෝදරයන්ට මෙන්ම බෞද්ධ බෞද්ධ හැමට සෙත්පතා ආශිර්වාද කරනවා මොකද හැමදෙනාම පරිස්සම් විය යුතු සමයක් තමයි උදා වුනේ. සානබ කියපු ආකාරයට ස්වාධීන රූපවාහිනී සේවයේ කැමරා ශිල්පියෙකුට කොවිඩ් රෝගය ආසන්න වීම හේතුවෙන් මුළුමනින්ම ස්වාධීන රූපවාහිනී ආයතනය මේ වෙනකොට ඒ කියන්නේ ඇතුළට යන්නත් බෑ කෙනෙකුට ඇතුළේ ඉන්න කෙනෙකුට පිටට එන්නත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන බව මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ දැනගන්නට ලැබුණා. සීමා පැනවීමක් සිද්ධ වෙලා සීමා පැනවීමක් සිද්ධ වුණා සහන්. ඉතින් සහෘද අපි මාධ්‍ය ආයතන හැටියට වෙන් වෙන්ව කටයුතු කළා සහන් මාධ්‍ය ආයතනවල වගකීම ජනතාව දැනුවත් කිරීමනේ. එහෙමයි. ඇත්තම ස්වාධීන මාධ්‍ය ජාලයෙන්ුත් ලොකු ධර්ම ප්‍රචාරයක් සිද්ධ කරනවා. එහෙමයි. ඒක නිසා අපි ඒ පිරිසට කිසිදු කරදරයක් විපතක් නොම වේවා ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ලැබේවා ලැබේවා කියලා මෙත් සිතින් කාරුණිකව ආශිර්වාද කරමින් අද අපේ වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කළා. පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාම වටිනවා අපි මේ සහෘද පිරිසට තමයි මේ විදිහට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට යෙදුනේ. මේ මාධ්‍යවේදියා කියන චරිතයේ ස්වාමීන් වහන්සේ මේ රටේ ඌනෑම විපතකදී නොබියව පෙරමුණට යන චරිතයක් නේ අර රණවිරුවන් හා සමානවම අපිට මතකයි එදා අධික ලෙස රුදුරු ත්‍රස්තවාදයේ තිබුණු අවධියේ පටන් මේ මාධ්‍යවේදියා බෝම්බයක් පිපිරින්නේ කොයි වෙලාවෙද කොයි තැනද ඔහු තමන්ගේ කැමරාව අටවගෙන එහෙම නැත්නම් මයික්‍රොෆෝනය අතට අරගෙන රණවිරුවා හා සමව ඉදිරියට යන චරිතය. ඊළඟ නිමේෂය ගැනවත් තකන් නැතුව. එහෙමයි. සමහර වෙලාවට තමන්ගේ පවුලේ පිරිස ගැනවත් හිතන්නේ නැතුව අමතක වෙනවා ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මේ අපේ ජනතාවට මේ sannivedanaya තුලින් දැනුම බෙදා දෙන්න එහෙම නැත්නම් මේ තොරතුරු පණිවිඩය ඉක්මනින්ම උන්ට සමාජගත කරන්න තමයි උන් උත්සාහ දරන්නේ. ඉතින් බෞද්ධ නාලිකාවේ අපටත් කිසිදු වෙනසක් නෑ ස්වාමීන් වහන්සේ. පැය 24ේම ධර්ම sannivedanයේ නියැලෙන අප ඔබ නිවස්නේ ඉඳලා මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්න ප්‍රිය කරනවා වගේ අප දන්නවා. ඒ නිසා අපි ධර්මදේශනාවන් පටිගත කිරීම බොහෝ වෙලාවට සීමාවන් පනවලා ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරලා ස්වාමින් වහන්සේලාව පමණක් සමහර වෙලාවට වැඩම කරගෙන ඔබේ දහම් පිපාසය සංසිඳුවා වලන්න ඒ කැපකිරීම පවා අද වන විට අපි සිද්ධ කරනවා. ඉතින් බෞද්ධයා නාලිකාවට පමණක් නොවේ සියලුම මාධ්‍යවේදීන් පවා මේ වෙලාවේ Tamanගේ ජීවිතය පසකලා මේ කටයුත්තට මහා මාධ්‍ය ක්‍රියාන්විතයට දිරිදෙනවා. ඉතින් ඔවුන් සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින්නති ස්වාමින් වහන්සේ අපි දානය ගැන සාකච්ඡා කළා පසුගිය දෙසතියේම මා කලිනුත් මතක් කළා බොහෝ දෙනා අවධානය යොමු කළා විශේෂයෙන්ම බොහෝ දෙනා දුරකථනයෙන් Tamanගේ ගැටලු යොමු කළා. ඉතින් අපි ඔවුන්ට අද වැඩි ඉඩක් ලබා දෙන අතරේ ඔබ වහන්සේට ආරාධනා කරනවා කෙටි හැඳින්වීමක් සිදු කරමින්ම වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා දෙන්න. ඔව් සහන් ඔබ කියපු ආකාරයට කාර්යයට අපි මිනිත්තු 120ක් මේ පිළිබඳව කතා කරලා තවත් මිනිත්තු 60කට අපිට අවස්ථාව උදාන විශේෂයෙන් මටත් මේ අවස්ථාව උදා වීම ගැන මම බොහෝ සෙයින්ම සතුටටපත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සහන් අපි පසුගිය වැඩසටහන් කීපේ පුරාවටම ඇත්තටම කතා කළේ බොහෝ සෙයින්ම මේ සාංගික දාන පිළිබඳව කතා කළා. එහෙමයි. ඒ වගේම පසුගිය සිකුරාදා අපේ කල්යාණ අලවත්තේගම මහත්මයා සමග කතා කළා ධර්ම දානයේ සම්බන්ධේනොත් එහෙමයි. ඒ ඔස්සේ ඉතින් අපේ සදහැවතුන් බොහෝම දෙනෙකුට පවතින යම් යම් ගැටලු ගැනත් අපි පුළුවන් උපරිමයෙන්ම කතා කළා. ඉතින් අදත් අපි ඒ වගේ වැදගත්ම කාරණා ටිකක් තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ. ස්වාමීන් වහන්සේ මේ වැදගත්ම කාරණාවන් කතා කරන්න බොහෝ දෙනා අපිට කල් තියාම දුරකථනයෙන් කතා කරලා කිව්වා මට ඉඩක් ලබා දෙන්න මේ පිළිබඳව විමසන්න කියලා. ඒ නිසා තමයි අපි බොහෝ ජනප්‍රසාදයක් හිමිව තිබෙන නිසා මේ මාතෘකාවම පදනම් කරගෙන අද මේ වැඩසටහන දියත් කරන්නේ අපිට 0.114 374 693 කියන දුරකථන අංකය දැන් කියන්නට අවශ්‍ය නැහැ බොහෝ දෙනා හොඳින් ධාරණය කරගෙන එහෙම නැත්නම් Tamanගේ දුරකථනයේ මෙය සේව් කරගෙන එහෙම නැත්නම් මේක සටහන් කරගෙන තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපිට අද වැඩසටහන ආරම්භයේදීම කතා කරනවා අපිට හිත ඇති යාව ජීව සමාජිකයෙක් අපේ වැඩසටහනට සඳ ලංකාවේ සුනිල් මහත්මයා ආයිබෝන් තෙරුවන් සරණයි ඔබට ආයිබෝන් තෙරුවන් සරණයි මහත්මයා අවසරයි අපේ සිංහ ස්වාමීන් වහන්සේගෙන් සම්මාත මේ මගේ ප්‍රශ්නේ මේ කියන්න හැටියට යම් යම් උත්සවයන් සඳහා ඥාතික මිත්‍රාදීන්ට ආරාධනා කර මේ මත්පැන් ඒ වගේම මස් මාංශ වලින් ඒ වගේ දේවල් සංග්‍රහ කරමින් මේ එය එය සංග්‍රහ කරනවා. එතකොට ඒ ඒ එනායත් ඒ සංග්‍රහ ලබන්නේ එනායත් යම් අයුරින් හැකි පමණින් මේ පරිත්‍යාග මුදල් වගේ දේ පරිත්‍යාග කරනවා. මේ දෙන අයටත් සංඝා ලබන අයටත් මේ කුසල අකුසල ඉදි වෙනවාද කියලා දැනගැනීමට කැමතියි. සහන් සාමාන්‍යයෙන් අපේ රටේ පවතින සිරිතක් තමයි ආගන්තුක සත්කාර. එහෙමයි. උත්සව ප්‍රිය සම්භාෂණ වලට පැමිණෙන අයට ආහාරයකින් පානයකින් ප්‍රනීත දෙයකින් සංග්‍රහ කිරීම. ඒක පුරාතනයේ සිට පැවතගෙන එන චාරිත්‍රයක්. ඒක මට හිතෙනවා ලැබිලා තියෙන බුදුරජාණන්සේගේ ධර්මයෙන් උන්වහන්සේ දේශනා කරනවා මේ මිල මුදල් හරි හම්බ කරන කෙනා අනුග්‍රහ කරන්න වෙන කාරණා පහක් යටතේ. ඒ කාරණා පහක් යටතේ අනුග්‍රහ කරනකොට මේ අතිති බල කියලා කාරණයක් තියෙනවා. අතිති බල කියලා කියන ආගන්තුකයන්ට සංග්‍රහ කරන්න ඕනේ සත්කාර කරන්න ඕනේ කියලා කියනවා. ඒක කුසලයේ ඒක පින. ඒක සම්මත සමාජය තුළ පවතින සත්පුරුෂ ලක්ෂණය. නමුත් දැන් මේ සුනිල් මහත්මයා කියන ආකාරයට අපි අපි වෙත එන අමුත්තන්ට අපේ හිතයිශීන්ට මිත්‍රයන්ට සංග්‍රහ කරන්නේ ආහාරවලට අමතරව පෞරස් වෙන සිහි විකල් වෙන මද්දපාන වලින් නම් දුම්වැටියකින් නම් වෙනියම් જાති මද්ද්‍රව්‍යකින් නම් ඒක නම් අනුමත කරන්නත් බෑ ඕනම කෙනෙකුට තේනවා මේකෙන් පව් පිරෙනවා කියලා. නමුත් අපේ සමාජය තුළ සහන් මෙන්න මේ වගේ දෙයක් දක්නට ලැබෙනවා. සංසන්දනය කරලා. එහෙමයි. අසවල් අයත් මෙහෙම කරලා තියෙනවා. ඈ පාටියකට දැන් සාමාන්‍යයෙන් කියන පාටියකට අරක්කු ටිකක් නැත්නම් වැඩක් තියනවාද? පාටි එකට මස් ටිකක් උයන් නැත්නම් වැඩක් තියනවද කියලා එහෙම අන් අයගේ දේවල් එක්ක තමන්ගේ ප්‍රිය සම්භාෂණයත් සංසන්දනය කරන්න යෑමෙන් තමයි මේක මේ ප්‍රශ්නේ හටගන්නේ එහෙමයි ඇත්තට මේක ප්‍රඥාගෝචර නැහැ ප්‍රඥාගෝචර නැහැ කියලා කියන්නේ අන් අය අපරාධයක් කරා ඒ නිසා අපිත් මේ අපරාධය කළ යුතුයි කියන අදහසට එන්න බෑනේ පැහැදිලිවම සම්ලස් නිසා අන් අය මේ වර්ධ කළා ඒක නිසා අපිත් මේක කරන්න ඕනේ ඒක මේ නුවණ තියෙන සමාජයක් අනුමත කරන දෙයක් නෙමෙයි. නෙමෙයි. දැන් භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙන හරි අපූර්ව විස්තරයක් සල්ලේක කියන සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ අනිත්‍ය මත්පෙන් මද්දසාර පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි අපේ සංවරයේ පිණිස මත්පෙන් මද්දරව වලින් වැළකීලා ඉන්නවා කියලා සංවර වෙන්න ඕන කියනවා. එහෙමයි. ඒ විතරක් නෙමෙයි. අන්න සත්තු මරන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්, බමසර සිල් කෙලස ගන්න පුළුවන් බොරු කියන්න පුළුවන් නොයෙකුත් ආකාරයේ අකුසල් කරන්න පුළුවන් නමුත් සමාජයේ අය එහෙම කළා කියලා මමත් එහෙම කළොත් මම පහත් කෙනෙක් වෙනවා නිසා මම ඒක නොකර ඉන්නට ඕනේ කියලා හික්මෙන්න ඕනේ කියනවා. උනස් උපමාවක් කියනවා. වැරදි කරන කෙනෙක් කියනවා කියනවා සමාජයේට ඔගොල්ලෝ මේක කරන්න එපා කරන්න එපා කරන්න එපා කියලා. නමුත් එයා වැරදි කර කර තමයි කියන ලෝකෙට අනුශාසනා කරන්නේ. ලෝකෙට උපදෙස් දෙන්නේ. මෙතන මේ අනුශාසනා කරනවා කියනකොට පැවිද්දෙක්ම කියන එක අදාළ නැහැ. දෙමව්පියන් දරුවන්ට දෙන අනුශාසනාවක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් ගෝලයන්ට දෙන අනුශාසනාවක් වෙන්න පුළුවන්. එතකොට එයා ඒ වැරද කර කර අනිත් අයට කියන ඔයගොල්ලෝ මේක කරන්න එපා, කරන්න එපා, කරන්න එපා කියලා. දැන් ඔය අවවාද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ තමා සම්මතයේ පිටතල ඉඳලානේ. හැදිලිවම ඒසහන්. ඒක නිසා දැන් භාගතුන් දේශනා කරන හරිය ලස්සන උපමාවක්. මඩේ කෙනෙක් එරිලා ඉන්නවා. එහෙමයි. මඩේ කෙනෙක් එරිලා ඉන්නකොට තවත් මඩේ එරිච්ච කෙනෙක් ගොඩ ගන්න පුළුවන්ද කියලා අහනවා. තව තවත් මඩටම එරෙන එක නේද අහන වෙන්නේ. ආන් ඒ වගේ කියනවා. Taman ප්‍රතිපatti ගරුක නොවි අන්නය ප්‍රතිපත්ති ගරුක කරවන්නට යාම හරියට මඩේ එරිලා ඉන්න කෙනා තවත් මඩට වැටිච්ච කෙනෙක් ගොඩ ගන්න හදනවා වගේ වැඩක් කියනවා. හරි සරල උපමාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. කාටත් තේරෙනවා ඒක. තාම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ওই කාරණාව මතක් කරද්දී මේ අපි අද සාකච්ඡා කරන්න ඉන්න කොටසකට යම් කිසි ආකාරයකින් ලංවීමක් සිද්ධ වුණාදෝ කියලා මට හිතෙනවා. මේ අපි දානය ගැන කතා කරද්දී දන් දීමේ ආනිශංස පිළිබඳවනේ වැඩි වශයෙන් කතා කරන්නේ. එහිදී මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන අසත්පුරුෂ දාන වර්ග පහක් පිළිබඳව. ඉතින් එය මං හිතනවා යම් තාක් දුරකට මේ කතා කරන කාරණාවට කිට්ටුයි දෝ කියලා. එහිදී කියවෙනවා නොසකසා දන් දීම, ආදර ගෞරවයෙන් තොරව දන් දීම, සිය අතින් දන් නොදීම, අහක දමන දෙයක් දානීය වශයෙන් දීම කර්මඵලයේ විශ්වාස නොකොට දන් දීම මේ අනාදි වශයෙන් පහක් බෙදා වෙනකොට දක්වනවා ඒ ගැන ඔබ වහන්සේගෙන් වැඩි විග්‍රහයක් අපි බලාපොරොත්තු වෙනවා නමුත් දුරකතන කාර්ය බහුල නිසා අපි ඒ වෙනුවෙන් අවස්ථාව සලසා ගන්නෙ ආයිබෝන් තෙරුවන් සරණයි ඔබට නමගම සඳහන් කළා පැනේ විමසන්න සරණයි අපි හාමුදුරනේ අන්නාලිනා දෙලෙක්නික් මාර්ගලික් අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේලා දම් දුක්ඛ පවත්න ඔබ වහන්සේලාට ගොඩාක් මං ගෞරව කරනවා මොකද මේ ඇත්තටම මේ ධර්මයේ ඇතුළත අපේ මහා ලොකු අයියක් බලයක් ලැබෙන. ඒ වගේම අපි හම්බුනේ දානෙ ගැන කතා කරපු මාතෘකාව සති ගණනාව සිත්තේ ඔබ වහන්සේ අපිට මේ ප්‍රශ්න උත්තර අහලා අපේ පුරුදු කරගන්න විවිධ විවිධ කරපිට ගැන ගොඩක් අනුග්‍රහ කරනවා ඒ වගේම මට දැනගන්න ඕන ප්‍රශ්නය මේ අත්හැර දන් දෙනවා කියන්නේ ඒ වගේම තුන්සිත පහදවාගෙන දන් දෙනවා දන් දෙනවා කියන්නේ ඒකත් දැනගන්න ඕන අපි හම්බුනේ හොඳයි පැහැදිලි ඔබතුමීගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ අත්හැර දන් දෙනවා කියන්නේ කුමක්ද? ඒ වගේම තුන්සිත පහදාගෙන දන් දීම පිළිබඳවත් ඇය විමසනවා. මුලින්ම අපිට පින් දීම ගැනත් ආශිර්වාද කිරීම ගැනත් ඔබතුමියටත් පින් සිදු වේවා යහපතක්ම වේවා කියලා අපි පෙරලා සෙත් පතනවා ආශිර්වාද කරනවා. සහන් අතහැරලා දන් දෙනවා කියන එකම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි නිතර ධර්ම දේශනාවල ඒක කතා කරනවා. අතින් අත්හරිනවා වගේම හිතිනුත් අත්හරින්න. ඒක අපි පසුගිය වැඩසටහනවල කතා කළා. ඒ නිසා ඕන කෙනෙකුට තේරෙනවා ඒක. හිතේ ලෝභකමක්, මසුරුකමක් තියාගන්න නැතුව අතහරින එක මුළු හිතින්ම අත්හරින්න කියන එක තමයි ඒ කියන්නේ හිතින්ම අත්හැරලා දෙනවා කියලා කියන අත්හැරලා දෙනවා කියන්නේ ඒකමයි. පුංචි උදාහරණයක් අපි සපයමු දෙය ගැන. සහන් අපි ගමුකෝ අපි හිතමු ඔන්න මම චෛත්‍යයක් හැදුවා. එහෙමයි. මං හදන චෛත්‍ය පොඩි චෛත්‍යයක්. මට ලොකු ආර්ථික ශක්තියක් නැති නිසා මම අපි හිතමුකෝ අද කාලේ හිටියම ලක්ෂ 5ක් වේදම් කරලා කුඩා ස්තූපයක් හැදුවා කියලා ගමේ පන්සලට. එහෙමයි. හැබැයි ගමට ඇවිල්ලා ලොකු ලොකු දායකයෝ පිරිස කියනවා ආන්දරෝනේ මේ චෛත්‍ය පොඩි. අපේ පන්සල දැන් දියුණුයි. අපි මේ චෛත්‍ය මෙතනින් ඉවත් කරලා අපි ලොකු සෑයක් හදමු. හරිද? එහෙම. ඒතර දැන් දායකත්වය දරපු මගේ ඇතැම් විට අපි හිතමුකෝ ඒ කියන්නේ පවතින ක්‍රමයේට ශෛලමය පුවරුවක මගේ විස්තරේ තියෙනවා මුතුන් මිත්තන්ගේ විස්තර තියෙනවා මගේ මානවෙන් මේ ගියාගේ විස්තර තියෙනවා. එහෙමයි. නමුත් දැන් නායකහඳුර ලොකු අර්බුදයක පැටලෙනවා කොහොමද දායකයාගේ මූණ බලන්නේ? එහෙමයි. මෙතුමා පන්සලට අමාරුම කාලේ තමයි මේ ස්තූපේ කළේ. නමුත් විහාරයේ තියෙන ඉඩකඩට අනුව ස්තූප දෙකක් ඉදි කරන්නත් බෑ. මගෙන් අවසර ගන්න එකත් නිකන් හොඳ නැති කමක් කියලා එතකොට නායක හඳුරට හිතෙන්න පුළුවන්. ඉතින් මම දායකයා නා. එතකොට දැන් මමත් හිතාගෙන ඉන්නවා නම් කවදාවත් මේ ස්තූපෙ මෙතනින් අයින් වෙ යුතු නැහැ. මම ජීවිතයෙන් සමුගත්තත් මගේ પરම්පරා 7-8ක් යනකම් මේ ස්තූපේ පවතිවා කියන නිත්‍ය සංඥාවේ හිටියොත් මම ඔන්න මම හිතින් අතහැරලා නැහැ. වින සිද්ධ වෙලා තියෙනවා. ඒකට පුණ්‍ය විපාකක් තියෙනවා. නමුත් හිතින් අත් නොහැරපු නිසා ඒ පිනේ මහත්ඵල මහානිසංස ලැබීමේදී ප්‍රශ්න හට ගන්නවා. එහෙමයි. අපි හිතමුකෝ මගෙන් කිසි අනුදැනුමක් අවශ්‍ය නැහැ. මගෙන් අවසර ගත්තෙත් නැහැ. ලොකු දායකයෙක් ආපු නිසා ආන්දර මොකද කළේ? පර්ණ සෑය ඩෝසර් කළා. එහෙමයි. අලුත් ස්තූපයක් ඉදිකරන්න අතිවාරම දැම්මා. දැන් ඒ හේතු කරගෙන සහන් මගේ හිත රිදෙනවා නම් සාමාන්‍ය ස්වභාවය තමයි හිත රිදීම. ඒ ලොකු කැපකිරීමක් නේ කළේ. එතන මම හරියට පින ගැන ඥානාන්විතව කරුණාව අවබෝධ කරගෙන නැහැ. ඒ කියන්නේ ප්‍රඥා සංපයුක්ත වෙලා නැහැ සාහන්. ඒක නිසා ස්තූපේ අදහදලා තව අවුරුද්දකින් එතනින් ඉවත් කළත් මගේ හිත රිදෙන්නේ නැත්තම් අතීතේ කරපු පින ගැන මට හිත හිතා සතුට වෙන්න පුළුවන් නම් එතන තියෙන දියුණු මනසක්. හැබැයි එහෙම දියුණු මනසක් ඇති කරගන්න එක සහන් අපි මේ වචනෙන් කිව්වට හරි දුෂ්කරයි. මොකද ලංකාවේ මිනිස්සු ඇත්තටම පින් කරන්නේ මේ විසික් කරන්න සල්ලි තිබිලා නෙමෙයි. එහෙමයි ස්වාමී. විසික් කරන්න සල්ලි තියෙන අය අඩුයි. හරි අමාරුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඇතැම් ස්ථාන තියෙනවා සහන්. ගෙදරට නිකම්ම සිමෙන්ති පොළව. හැබැයි පන්සල් ටයිල් කරලා. ගෙදර වහලෙ තෙමෙනවා. පන්සලට වහලෙත් ගහලා දීලා සීලිමුකුත් ගහලා. ඇතැම් විට ගෙදර මේ වැසිකිලි කැසිකිලි කරන ඒ ස්ථාන එච්චර මේ නවීන පන්නේ දේවල් නෑ. නමුත් පන්සලට සුපිරිම සුපිරිම විදිහට හැම එකක්ම හදලා දීලා තියෙනවා. අපේ දායකයෝ එහෙමයි ශාසනය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්නේ. මොකද පැවිද්ද නිසා අපි ඒක දන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා එතුමිය ආපු ප්‍රශ්නයට පළවෙනි පිළිතුර තමයි හිතින් අතහැරලා පින් කරන්නට තරම් හිත දියුණු කරගන්න කියන්නේ දාණයම දිදී ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. විදර්ශනාවට මේ හිත පුරුදු කරන්න. එහෙමයි. හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, Tamange වශයෙන් පවත්වන්න බෑ. Tamanට අතහැරෙනවා කියන ස්වභාවය ඇති කරන දැන් බලන්න සහන් අතීතයේ පැවතිච්ච බුද්ධ ශාසන ඔක්කොම අතුරුදහන් වෙලා ගියානේ. එහෙමයි සහන්. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැන් අතුරුදහන් වෙමින් පවතින සමයකනේ. එහෙමයි. දැන් ශාසනය පවතින්නේ 5000ක් කල්නා. දැන් හරි අඩක් ඉවරයිනේ. ඒතර තව හරි අඩයි තියෙන්නේ. කොහොම වුණත් තව 2500කින් ශාසනය අන්තරස්දාන වේවි. ඒතර ශාසනය පවා නිත්‍ය නෑනේ. බුද්ධ ශාසනයක් පවා නිත්‍ය නොවන එකේ අපි මේ හදන පුංචි දෙයක්, අපි දෙන්නේ දෙන පුංචි දානයක්, පුංචි පිරිකරක් පුංචි පරිත්‍යාගය ගැන අපි මහා ලොකුට හිතන්න හොඳ නෑ. මම මේ පින කළා මට පින් රැස් වුණා කියලා අතීතයේ කරපු පින හිත හිතා සතුටු වීම තමයි වැදගත් වෙන්නේ. තුන් සිත පහදවා ගැනීම ගැන ඕන කෙනෙක් දන්නවා. පින්කම කරන්න කලින් හිතේ සතුට තියෙන්න ඕනේ. පින්කම කෙරෙන වෙලාව හිතේ සතුට තියෙන්න ඕනේ. පින්කම කරලා ඉවරනාට පස්සේ හිතේ සතුට තියෙන්න ඕන. ඕංගම්කයි තුන් සිට පහත ගන්නවා කියලා කියන්නේ. එහෙමයි. ඊටාම පැහැදිලි ස්වාමීන් වහන්සේ සරලව ඔබ වහන්සේ අපට කියා දුන්නා අර දැන් හිතින් අත්තරිනවා කියන තැනට එන්න හිත හදාගන්නත් ඕනේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිව. ඒ හිත හදාගන්න ලේසි නෑ. ඒ නිසාම තමයි ධර්මයේ Tamanගේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ධර්මය ධාරණය කරගන්න ඒ අනුව හැසිරෙන්න ඔබ අදිෂ්ඨාන කරගන්න බෞද්ධ නාලිකාව සමග ඒකාත්මික වෙමින් අද 0114374693 අපේ සුපුරුදු දුරකථන අංකය ඊටාම කාර්යබහුලයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි අවස්ථාව සලසා දෙන අනුරාධපුර ප්‍රදේශයේ මధుරාණි මහත්මියට ආයිබුවන් තිරුවන් සරණයි ඔබට ආයිබුවන් තිරුවන් සරණයි මහත්තයා ස්වාමීන් වහන්සේකින් මට දැනගන්න ඕනේ සාමික දාණය ගැන දැන් ස්වාමීන් වහන්සේලා ගෙදරට අපි දාන දාන පින්කමකට වැඩමවා කරාට පස්සේ දවල් දානේ ස්වාමීන් වහන්සේලාට දැන් අපි පිළිගන්නවනේ ස්වාමීන් වහන්සේලා වැළඳුවාට පස්සේ මේ ඉතුරු වෙන ආහාර පාන කියන්න මේ වළඳනේක අකුසලයේ අක්ෂරද්ද කියන තමයි මට ඒක දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සකස් කරපු දානේ ඉතිරි කොටස ස්වාමීන් වහන්සේ පරිහරණය පිළිබඳව එයි විමසන. දාමත්ව හොඳ කාලෝචිත ලක්ෂ සංඛ්‍යාත පිරිසකටම ප්‍රයෝජනවත් වෙන ගැටලුවක්. එහෙමයි. ඒ සාහනේක බොහෝ අපි අතර ඉන්න අයට පවා ඇති වෙන ප්‍රශ්නයක්. සාහනේකෙදි කිසිම ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. දැන් සාමාන්‍ය දානයක් සාංගික කරන්නේ ඉමම් බික්කම් බික්කු සංඝස දෙම කියලානේ. මේ භික්ෂාව භික්ෂුංගයාට පුදමි. එතකොට භික්ෂුන් වහන්සේලා දානෙට වැඩම කරලා කරඬුන් වහන්සේට බුද්ධ පූජා පවත්වලා ඊට පස්සේ උන්වහන්සේලා දානේ වළඳනවා. වළඳලා දැන් ඉතුරු වෙන දේවලුත් ඇතැම් විට කැපකරුවන්ට ගෙනියන්න කියලා බෑග් මළු වල යම් භාජනවල දාලා එහෙම දෙන ස්වභාවිකුත් තියෙනවා. ඇතැම් දේ කැවිලි පළතුරු ආදී දේවල්. ඒතකොට දායකයන් විසින් සිදු කළ යුතු සියල්ල අංග සම්පූර්ණවම කරනවා. ඒතර ඉතුරු වෙච්ච දානේ ටික ස්වාමීන් වහන්සේලා කොහොම මේ බත් ඇටයක් ගන්න එහෙම අරගෙන යන්නේ නැහැ නේ. ඒක විනයානුකූලත් නැහැ නේ. ඉතුරු වුණාට පස්සේ ඒක ආයමත් සංඝයා සතු වෙන්නේ නැහැ. සංඝයාට පුදනකොට සංඝයාට පුදලා ඉවරයි. ඉතිරි කොට කොටස ඉන්නන්ට බෙදා හදා දුන්නට ඒකේ කිසිම වරදක් නැහැ. හැබැයි අපි මෙන්න මෙහෙම හිතන්න හොඳ නැහැ. අපිද ස්වාමීන් වහන්සේලා 19ක් වඩිනවා. ඒක නිසා අපි කෑම හදමු 50කට ස්වාමීන් වහන්සේලා ඔච්චර වළඳන්නේ ස්වාමීන් වහන්සේලා කොහොමත් ඉතුරු කරනවා චුට්ටයි ගන්න. ඊට පස්සේ මේක අපිට නේද කියන අදහස ඇති කරගන්න හොඳ නැහැ. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ කට්ටිය දාන බෙදාගෙන යද්දි හිතෙන්න පුළුවන් Taman ආස ආහාරයක් තිබ්බොත් එහෙම මේකෙන් ටිකක් ඉතුරුයි දන්නේ. අන්නේ වගේ සිතුවිලිත් එන්න පුළුවන් නිසා. ඔව් ඒ සාමාන්‍ය ආහාරය නිසා ඕනම කෙනෙකුට එහෙම සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් එතනදී අපි මනෝ සංවරභාවය ඇති කරගන්න ඕනේ සහ නැත්නම් පව් පිරෙනවනේ ඇත්තටම කියනවනේ. එහෙම. ඒ කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. ආහාරයක් දැක්කට පස්සේ සාමාන්‍ය කටට කෙලලනවා කියන එක ස්වභාවිකයි. එහෙමයි. ඉතින් ඒක නිසා අර කලින් කිව්වා වගේ බත් බෙදුවත්, මාළු පිණි බෙදුවත්, පළතුරු බෙදුවත්, කැවිලි බෙදුවත් මගේ හිතේ ලෝභය දුරු වේවා මගේ හිතේ ලෝභය දුරු වේවා මගේ හිතේ ලෝභය දුරු වේවා මහා සංඝයාටම පූජා වේවා මහා සංඝයාටම පූජා වේවා මහා සංඝයාටම පූජා වේවා කියලා මන්ත්‍රයක් ජප කරන්නේ නැහැ. හිතට ඒක පුරුදු කරන්න ඕනේ. එහෙමයි. ඒතර අර වගේ අර වගේ ලෝභ සිතිවිලි හටගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒත් එක්ක මට නැගිච්ච ගැටලුවක් තමයි දැන් අධ්‍යතනීය ස්වාමින් වහන්සේලා සමහර ව්‍යංජන ආදී වළඳන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට දානය බෙදාගෙන යද්දී එක්කෙනෙක් බෙදාගෙන එන ව්‍යංජනයක් ස්වාමින් වහන්සේලා අපි හිතමු 5 9යි වැඩි 5 9ම වළඳන්නේ නැහැ කියලා. එතකොට ඒ කෙනාට ඇති වෙන සිතුවිල්ල යම්කිසි විදිහකට දුකක් ඇති වෙනවා නම් එයා කොහොමද ඒ දුක් ස්වභාවයෙන් මිදෙන්න ඕනේ? එහෙම නැත්නම් එයාට ඇත්තම පිනක් සිද්ධ වෙනවද? එහෙම නැද්ද ස්වාමීන් වහන්සේ? සහන් දාන බඳුන අතට ගැනීමම පිනක්නේ. දම් බෙදනවා කියන අදහසින් ඉස්ලාම චේතනාව පැද්දුවේ. එහෙමයි. ඇත්තම ඕක ඔකත් හරියට ප්‍රායෝගිකයි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. එහෙමයි. සහන් එහෙම දේවල් වෙනවා දායකයන්ට. මුලින්ම එන ටික කොහොමද බෙදෙනවා එහෙමයි ඒතකොට දැන් අපි හිතමු දැන් ඇත්තටම අපේ සදහැවතුනට මම කලින් කිව්වා වගේ හරි ශ්‍රද්ධාවක පිළිහිලා තමයි දාණය කියන පින කරගන්නේ ඇතැම් විට සහන් බත් වර්ග ගොඩක් එහෙමයි ව්‍යංජන වර්ග ගොඩක් ඇත්තටම දැන් අපිටත් තියෙන පුංචි ආමාශයක්නේ එහෙමයි ඇතැම් විට දැන් දාන වලට පුංචි ස්වාමීන් වහන්සේලා වඩින්නේ පව් පුංචි අය එහෙමයි නිවෙස් වල හිටින හොරතල් වෙන වයස ඒත් ඉතින් උන්වහන්සේට අර ගොඩාක් එහෙම වළඳන්න බෑ. මොනම් පපඩමක් ගනි කට්ලට් එකක් වළඳයි. වත් මෙහෙම කටක් අත ගායි. එතන විතර දවල් දානයක් නම් උන්වහන්සේලා උදේට වළඳලා එන්නේ. එහෙමයි. ඒතකොට බඩ පිරලා එතෙන් විතර. එතෙන් විතර දානේ වල දැන් ඇත්තටම සාහන් ගත්තොත් ස්වාමීන් වහන්සේලාත් හරි අසරණ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ වර්තමාන දාන ක්‍රමය. දාන ක්‍රමයේ තුල සහන් අපි හිතමුකෝ අපිට දැන් උදේ දාන කරත් වඩින්න උනා කියලා. ඔන්න උදේ දාන්නට වැටලා එනකොට පන්සලට එනකොට අටහමාරයි කියලා හිතමුකෝ අපි නිකන් අවම වශයෙන් ඔන්න ආයිමත් පොඩ්ඩක් සිවුරේ හිට මෙහෙට දාඩිය පොඩ්ඩක් වේලලා අරගෙන ආයි 10 මාරට ආයි දුවන්න ඕනේ. දුර දාන පොලේ ඔන්න 11 වෙද්දි වාඩි වෙනවා. ඔන්න ආයි 11 11 කාලේ වෙනට ආයි බෙදෙනවා. ඇත්තටම දැන් වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රධාන ආහාර වේලක් අරගෙන පැය 4ක්වත් ගත වුණාට පස්සේ තමයි ඊළඟ ආහාර වේල වළඳන්න ඕනේ. වර්තමාන ස්වාමීන් වහන්සේලාට ඒක ලැබෙන්නේ නැහැ අවස්ථාව. භාගතුන් වහන්සේ දේශනා කරනවා ආහාර නොදිරිවා තියෙද්දී ආහාර ආමාශයට දැමීම ආවුස අඩුවෙන්න හේතුවක් වෙනවා කියලා කියනවා. වෛද්‍ය විද්‍යානුකූලව සහ පුදුරජනසක දේශනාට අනුව. එහෙමයි. ඉතින් ඒක නිසා ආහාර නොදිරිවා තියෙද්දී ආහාර ගැනීමෙන් ආවුස අඩු වෙනවා නම් ඉතින් දැන් මේ පවතින ක්‍රමයට අපිට අනුගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. බැහැර කරන්නත් බෑ. ඒක නිසා ඉතින් පුළුවන් තරම් හීල දානීය සංවිධානය කරන පින්නතුන් සාහන් මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පිටපැල්ල කරුණු ටිකක් කියන්නේ ඊළදානේ සංවිධානය කරන්න පින්නතන පුළුවන් තරම් ස්වාමින් වහන්සේලාව උදේ හයහ මාර වෙද්දිවත් දානේ වළඳන විදිහට කටයුතු සම්පාදනය කරන්න. ඒක පන්සලත් එක්ක කතා කරලා කරන්න. ඒතර ස්වාමීන් වහන්සේලා හතහ මාර වෙද්දි දානේ වළඳලා ඉවරනා කියමුකෝ. අටහ මාර, නවය මාර, දහය මාර, එකොළහ මාර. ඔන්න එකොළහ මාරට වළඳන්න ගත්තට කමන්නේ බෑ හතරක් ගිහිල්ලා. එහෙමයි. එහෙම කරන්න. මොකද ස්වාමීන් වහන්සේලාට කියන්න බෑ හරියටම හය මාර වෙනකොට දානේ ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවදානයකට යන්න තියෙනවා 10 මාර වෙනකොට කියලා කියන්න බෑනේ. 10 කියන්නේ හිත තැලෙනවනේ ඉක්මනේ. එහෙමයි. ඒ නිසා සාන් දැන් ඔබ කිව්වා වගේ අර බෙදන්න බැරි වෙච්ච කෙනාට ඇත්තටම හිතේ දුම්නසක් දුකක් හටගන්නවා කියන එක ස්වභාවිකයි. එතනදිත් හිත හදාගන්න තරම් ශක්තිමත් වෙන්න ඕනේ. එහෙමයි. ඒකමයි කියන්න තියෙන්නේ. එහෙමයි. දානි බඳුන අතට ගැනීමම පිනක් ස්වාමීන් වහන්සේලා ගත්තත් නොගත්තත් කමන්නේ මම දානි දෙන්න හිත හිතුවනේ හිත පහද ගත්තනේ කියන එහෙම සිටිවිල්ලට එන්නේ මට මේකට වෙන්න දෙන්න වෙන පිළිතුරක් නැහැ ඇත්තටම. හිතේ තියෙන ප්‍රබලත්වය, චේතනාවේ තියෙන ප්‍රබලත්වය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිසාම අපිට ස්වාමීන් වහන්සේ සමහර ප්‍රශ්න වලින් අපිට හිතේ හැටියට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා චේතනාව මූලික කරගෙන යහපත් චේතනාවෙන්ම පින්කම්බල නියැලෙන්න අපි ඔබට කරුණාවෙන් මතක් කරනවා. ස්වාමීන් වහන්සේ බොහෝ ශ්‍රාවකයන් බෞද්ධ ගුවන්විදුලිය සමග මේ දවස්වල ඒකාත්මික වෙනවා. Tamanගේ නිවෙස්වල නිරෝධායනය වෙන අතරේ ගම්පහ සීදුව කටාන කඳාන රාගම මේ අනාදි වශයෙන් බොහෝ දෙනා අපිත් සමග ඒකාත්මික වෙනවා ඒ විතරක් නෙවෙයි බෞද්ධ රූපවාහිනිය සමග ඒකාත්මික වෙනවා බොහෝ දෙනා මේ කාලවකවානුව තුල පසුගිය සමය අපිට මතකයි කොරෝනා වසංගතය නිසා මේ ලංකාවම වහලා එහෙම නැත්නම් බැඳිරි නීතිය යටතේ කටයුතු සිද්ධ වුණත් බෞද්ධ නාලිකාවේ ධර්ම sannivedanaya යාවත් කාලීන වෙමින් නව දේශනාවන් අපේ ශ්‍රාවකයන් අතරට ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න අපේ කාර්ය මණ්ඩලය පුදුමාකාර වෙහෙසක් දරුවා ඒ කාලය තුල පවා. ඉතින් ස්වාමීන් වහන්සේ අදවන විටත් ඒ ක්‍රියාන්විතේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. දැන් අපිට කතා කරන්නේ කටාන ප්‍රදේශයේ මිලී මහත්මිය. ඉතින් ඇයත් මේ දවස්වල ගෙදර ඉන්න ගමන් බෞද්ධ නාලිකාව සමග ඒකාත්මික වන අතරේ අද සොයා පිළිසරණක් වැඩසටහනට මේ විදිහට කතා කරනවා. ආයිබෝන් තෙරුවන් සරණයි ඔබට. ආයිබෝන් තෙරුවන් සරණයි මහත්තයා. ඉන්න ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ ඔබ වහන්සේලා දේශනා කරා මේ අර සූප් කැඳ වගේ දේවල් පාන හැටියටත් ආහාර හැටියටත් ගන්න පුළුවන් කියලා. එතකොට මට දැනගන්න ඕනේ දැන් ඔබ වහන්සේ කිව් විදිහට දැන් සූප් කෑලි නැතුව පෙරණ එකයි ඒ විදිහටද එතකොට ඒක දැන් විකාලයේ අපිට පාණයක් හිතට ගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි දැනගන්න පින්නස් සාමනාංශ. ඇත්තටම සහන් දැන් සුප් වගේ දෙයක් නම් 12න් පස්සේ ගැනීම තුල විකාල භෝජන ශිල්පදයට හානියක් සිද්ධ වෙනවා. නමුත් වර්තමානයේ තුල සදහැවතුන් සුප් දානයක් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේට පිරිනමනවා. ස්වාමීන් වහන්සේලාත් සුද්ධානේ වළඳනවා. ඉතින් අපි ඒව ගැන ලකුවට හිතන්න ඕනේ මොකද සංඝයාගේ දේවල් සංඝයා විසඳගත්ත දේ. එහෙමයි. මම කියන්නේ උන්වහන්සේලා අවිනයානුකූලව සිල් බිඳගෙන මේ සුප්පතුරු ටිකකට ආසාවෙන් ලෝභ සිතින් ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. එහෙමයි. දැන් මේ කාලේ හැටියට ප්‍රතිශක්තිකරණය සම්බන්ධව ගැටලු තියෙන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හේතු කරගෙන ස්වාමීන් වහන්සේලා එහෙම රැයට වළඳලා හරියන්නේ නැහැ. නමුත් රකින්න කෙනෙක් රැකපුතේ. දුර්වල කෙනෙක් ඉතින් නොරකින්නවා කියලා අපි මොනවා කරන්නද? බල කරන්න බෑනේ. ඒ නිසා සදහවතුන් බොහෝසෙයින්ම කල්පනා කරන්නට දැන් උදෑසන කාලයක වගේ නම් ගොඩක්ම සුබ් දානේ භාවිතා කරන්නේ දවල් දානෙකට. ඒ උදේට සුබ් දෙනවා අඩුයිනේ. ඒක නිසා උදේට දෙන්නේ සාමාන්‍ය කැඳ දානයක්. ඒක නිසා කැඳ දානයක් උදේට පිරිනමන්න එළවලු කෑලි සහිතව සුබ් දානයක් දවල්ට පිරිනමන්න. ඒතර තවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපි හවසට අපේ ගමේ පන්සලට සුප් අරගෙන යනවනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි. ඒත් ඒකදී මම ඒකට පිළිතුරක් දෙන්නේ නැහැ සහන්. ඇත්තටම. ඒ ඒ ක්‍රියාව වළක්වන්නත් නෙමෙයි නේද සොයනස් අපි මේ මේ යෝජනා කරන්නේ. ඔබ යම්කිසි කුසලයක් සිද්ධ කිරීමේ අරමුණින් තමයි මේ විදිහට දානයක් සිද්ධ කරන්නේ. ඔබේ කටයුත්ත ඔබ මේ විදිහටම සිද්ධ කරන්න ස්වාමින් වහන්සේ තමන් වහන්සේ ගැන තීරණයක් ගන්නවා නේද ස්වාමීන් වහන්සේ සහන්. හොඳයි. අපි ස්වාමීන් මේක දැන් ඒක නිසා හන්දේ සුප්පතර ටිකක් 12න් පස්සේ වෙලඳුවා කියලා මහා අපරාධයක් කළා වෙන්නේ නැහැ ස්වාමීන් වචනමක්. උන්වහන්සේලා හරි අහිංසකව අපහසුයෙන් තමයි මේ බඹසර ජීවිතය ගත කරගෙන යන්නේ මේ යුගයක. ඒක නිසා සහන් ඒ වගේ අපි මධ්‍යස්ත විය යුතුයි. එහෙමයි. ලොකුවට ඕව අල්ලගෙන සංඝයාට පහර ගහන්න එපා. පෝ පව් රැස් වෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි කතා කරන මාතෘකාවට අදාළව බොහෝ දෙනා දුරකථනයෙන් Tamanගේ ගැටලු निराකරණය කරගන්න අතරේ මට හිතුණා බොහෝ දෙනා වෙනුවෙන් ප්‍රශ්නයක් විමසන්න අපි දැන් මේ දානයක් හරි යම් පිනක් හරි කුසලයක් හරි සිද්ධ කරන්නේ අධ්‍යතනයේ ගිහියන්නම් Tamanටත් පෙරලා දෙයක් ලැබේවි කියන බලාපොරොත්තු වෙන්නේ. අපි පිනක් සිද්ධ කරද්දී ඒකේ ආනිශංශ තමයි මුලින්ම විමසා බලන්නේ. එනිසා පින්වත් ස්වාමීන් වහන්සේ අසහන්න ඊට කලින් අර ඔබ සත්පුරුෂ දානේ කාරණා පහක් කියුවා අපි ඒක කෙටියෙන් කියන්න. එහෙමයි එහෙමයි. සහන් මම කෙටියෙන්ම කියන්න වේගවත් අනාථ පින්නික සිරිතුමා බුද්ධ ශාසනයේ අග්‍රදායකයනේ. එහෙමයි. පස්සේ කාලෙක එතුමාගේ තියෙන යවංකකම නිසා එතුමා ඇත්තටම දුප්පත් වුණා. අද තියෙන ප්‍රශ්නම තමයි. මොකද එතුමා බැංකු කඩුවෙක් එතුමාගෙන් සල්ලි අරගෙන මිනිස්සු මගේ ඇරියා. ඊට පස්සේ එතුමා නමුත් අර සෝතාපන්න උනේ තරුණයෙක් හැටියටනේ සුදත්තනේ. ඒ සුදත්ත කාලේ ඉඳලා ආරම්භ කරපු ඒ මහා දන් වැට, ඒ කියන්නේ දිනපතා දෙන ඒ දානේ දීම එතුමා කවදාවත් එක දවසක්වත් මගහැරියේ නෑ අතපසු කරේ නෑ. දිනකට ස්වාමීන් වහන්සේලා 500 නමකට එතුමාගේ මාලිකාවේ වෙනමම දානශාලාවක් ඉදි කරලා දාන දීලා තියෙනවා ඒක. හිතාගන්නකො සාන ශ්‍රද්ධාව එතකොට. එහෙමයි. ඒතර ඒ වගේම එතුමාට කොච්චර ධනයක් තිබිලා ඇද්ද ඒ පින්කම් කරන්න නේද? ඉතින් ඒ වගේ සහන් එතුමා පස්සේ කාලෙක ඇත්තටම අර දුප්පත් වගේ වුණාට පස්සේ අවසාන සමයේ එතුමාගේ අවසාන සමයේ ස්වාමීන් වහන්සේලා දීලා තියෙන ඇත්තම කියනවා නම් ගොරෝසු හාලේ බතුයි කලවම් හොද්දකුයි කලවම් හොද්දට මේ කාඩි හොද්ද කියලා කියනවා එතකොට දැන් භාගතුන් වහන්සේ වෙත දානි හදාගෙන ඇවිල්ලා භාගතුන් වහන්සේ අහනවා දැන දැනම අහනවා සිටුතුමාගෙන් අපිනුත් ඒ ගහපති කුලේ දානන් දීයේදී ගෘහපතිය තාම ඔබේ නිවසේ පෙර පරිදිම දානි දෙනවද එහිමයි ස්වාමීනි හැබැයි ස්වාමීන් ඉස්සර වගේ ප්‍රණීත භෝජන නෑ. ලෝකං වා කනාකං වා විලංග දොතියන් කියලා කියනවා. ඒ කියන්නේ කාඩියොද්දි බතයි කලවම් මේ ඒ කියන්නේ මේ ගොරෝසු හාලේ බතකුයි දෙන්නේ ස්වාමීන් කියලා කියනවා. භාග්‍යවතුන් දේශනා කරන ගෘහපතිය යම් කෙනෙක් එහෙම දානයක් දෙන්න පුළුවන්. එහෙම දාන දෙන එකේ වරදක් නැහැ කිව්වා. ඒ කියන්නේ කලවම් හොද්ද සමග ගොරෝසු හාලිබතක් දුන්නා කියලා දානේ මහත්ඵල වීමට හානි වෙන්නේ නැහැ කියනවා. නමුත් යම් කෙනෙක් මේ විදිහට දාන දෙනවා නම් ඒ කියන්නේ අසක්කච්ඡන් දේති. හිත හදාගන්නේ සිසෙමි ගොඩක් අය සාහන් හිතන්නේ මේ අසක්කච්ඡන් දේට කිව්වට පස්සේ දානේ ලස්සන්ට හැඩ කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් බතක් නම් ග්‍රීන් පීස් දාන්නේ, මුද්‍රස් ඵලන් දාන්නේ. අර ගානිෂ් එක කියලා කියනවනේ. ඒ බත හැඩ කරන්නේ. මෙතන ඒක නෙවෙයි කියන්නේ. මුලින්ම සක්කච්ඡන් දේති කියලා කියන්නේ අපි ඒක තේරුම් ගන්න ඕනේ. හිත හදා ගන්න ඕනේ. කෙනෙක් ඉන්නවා හිත සකස් කරගන්න දන්නේ පින්කමට කලින් දාණයට කලින් තේනවද හිත සකස් කරගන්නේ අසක්කච්ඡන් දේති අසත්පුරුෂ දාණය පළවෙනි කාරණේ අසහත්තා දේති Taman දාණයට කීයක් හරි වේදම් කරන්නේ අපි සම්මාදම් කළ දෙන දාණයක් කියලා ආ හරි මෙච්චර ලැබුණනේ කියලා Taman එමිට මගහරිනව කරහරිනව ඕන්නේ මම දාන්න ඕනට වඩා සල්ලි ලැබුණා කියලා. එහෙම ලැබෙන්නත් පුළුවන්. නමුත් තමනුත් උපක්‍රමශීලීව මොනවම හරි කෙසෙල් ඇවරියකින් හරි පොල් ගෙඩි කීපකින් හරි හවුල් වෙන්නම ඕනේ. ඒක ඒක අපි අනිවාර්යෙන් කළ යුතුයි සාන් කොච්චර ලැබෙන තැනකට වුණත් අපි පින්කමට මූල්‍යමය වශයෙන් හවුල් වීම තුළ තමයි අපිට මූල්‍යමය ශක්තියක් ගොඩනගන්නේ. එහෙමයි. අපි ඒක පැවිදි වෙලත් හොඳට අත්දැකලා තියෙනවා. ඒකෝට ඒකට කියන සහත් අසහත් කෙනෙක් කෙනෙක් ඉන්නවා තම මුදලක් යොදවන්නේ. අර අර අය දුන්නනේ කියලා එයා ඒක එහෙම හිතනවා. මගාරින මගාරින ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ අචින්තීකත්වා දේති. අචින්තීකත්වා දේති කියලා කියන්නේ ගරුසරු නැතුව දෙනවා. දාන දෙන්නේ කාටද? කොහොමද දෙන්න ඕන කියන කියන්නේ ගෞරවයක් නැහැ. ඒ වගේම අනපවිද්දෝ දේති. අපවිද්දෝ දේති. බැහැර කරන දෙයක් දෙනවා. පිලුම් වේගෙන එනෝ නරක් වේගෙන එනකොට සීතල වේගෙන එනකොට දෙන්න ඕනේ නිසා දෙනවා. අපවිද්දෝ දේති. ඒ වගේම අනාගමන දිට්ඨිකෝ දේති මේ කරන්නේ මම පිනක් මේ පුණ්‍ය විපාකේ මට ලැබෙනවා කියන අදහසින් තොරව ඒ කියන්නේ කර්ම කරවපල විශ්වාසයෙන් තොරව යම් කෙනෙක් දානයක් දෙනවා මෙන්න මේ කාරණා පාඩ කියන අසත්පුරුෂ දානය කියලා එහෙමයි ඒකට දැන් අනාථපිණ්ඩික සිරිතුමා දුන්නේ අසත්පුරුෂ දානයක් නෙමෙයි කාඩි හොදීවතුයි තමයි නමුත් අසත්පුරුෂ ක්‍රමයට දුන්නා නෙමෙයි එතුමාම වියදම් කරලා කොච්චර දුප්පත් වුණත් බොහොම පිළිවෙලට හිත හදාගෙන සතුටින් දුන්නා ඊට භාගතුන් දේශනා කරන්නේ ආ මේ කාඩියෝ දීවතු යුතුන්නට ගැටලුවක් නැහැ. හැබැයි දෙන පිළිවෙල අඳුරගෙන දෙන්න ඕන කියලා සත්පුරුෂ දානයේ කාරණා පහක් කියනවා. සාමාන්‍ය මම එකත් කෙටියෙන් කියන්නම්. හිත හදාගෙන දෙනවා. Taman අතින් වේදම් කරලා දෙනවා. ගෞරවයෙන් දෙනවා. බැහැර නොකරන යමක් දෙනවා. තුන් සිත පහදවාගෙන දෙනවා. ඕකයි සත්පුරුෂ දානයේ විපාක කියලා කියන්නේ. එහෙමයි. තාම සත්පුරුෂ දානයේ ලක්ෂණ පක්ෂණ. විපාක වෙනවම තියෙනවා. එහෙමයි. ඊටාම පැහැදිලි ස්වාමීන් වහන්ස මේ කතා කරන මාතෘකාවට අදාළව බොහෝ ගැටලු තියෙනවා අපිට පේනවා මේ ලැබෙන දුරකථන ඇමතුම් හරහා 0114374693 ඔබේ හිත සුවපත් කරන්න අපේ දුරකථනය විවෘතයි මේ වන විට අයිබෝන් දයාවති මහත්මිය වලපනේ ප්‍රදේශයෙන් අපිට කතා කරන්නේ ස්වාමීන් වහන්සේ ආම්බරේ තිරුවන් සරණයි තිරුවන් සරණයි මම අම්මා කතා කරන්නේ පන්සල වලින් පාස්කම්ම කෙනෙක්. එහෙමයි අපේ දැන් අපේ ආමඳුරේ එකම අයිනේ අපේ ආමඳුරේ පන්සලෙන් දාහනකට වැඩි ඇති මේ බුද්ධ පූජාව ගෙන්නේ නැහැ මේ කට්ටිය ඉතින් චුට්ටක් පැහැදිලි කර දෙනවා නම් බුද්ධ පූජාවේ වටිනාකම කියලා කියන්න තමයි මම ගත්තේ අපේ ආමඳුරනේ මේ අහන්න ඕනේ දැන් දාන ගේනකොට බුද්ධ පූජාවටවත් බෙදන්න ප්‍රමාණවත්ව ගේන්නේ නැහැ කියන එකද ඒ අම්මා කියන්නේ නෑ නෑ නෑ මේ ගේන්නෙම නෑ අපේ ආඳුර දානෙකට වැඩියෙත් ගේන්නේ නෑ මේ අපේ ආඳුර නෑ කියලා පන්සලේ හොඳයි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ විහාරස්ථානේ නැහැ කියලා බුද්ධ පූජාවවත් රැගෙන ඉන්නේ නැහැ කියන එකයි එතුමිය සඳහන් කරන්නේ. ඔව් ඒ අම්මට ඉතින් කියන්න තියෙන එවැනි කාරණාවලදී අපි මධ්‍යස්ත වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා තිබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ බඩගින්නේ නැහැ. ඉතින් අර සදහවතුන් උපා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නැතුව ඇත්තටම එහෙම බුද්ධ පූජාව යම් කෙනෙක් අරගෙන යනවනම් ඉතින් ඒක ලොකු ඇතම් කෙනෙක් ඉතින් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න ස්වභාවය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඇතම් ස්වාමීන් වහන්සේලා එහෙම නියම කරලා යනවා. මම නැති වුණත් බුද්ධ පූජාව තියන්න කියලා නියම කරලා යනවා. ඉතින් ඒක ඇතම් කෙනෙකුට කරන්න පුළුවන් සාහ නැතම් කෙනෙකුට කරන්න බෑ. මොකද අපි මේ පවතින මේ යන ක්‍රමේ සමාජ ක්‍රමයක් අඳුරගන්න දෙපෙයි. මොකද දැන් කෘෂි ආර්ථිකයක් කරන සමාජයකට උනත් ඉස්සර වගේ දැන් බෑ. එහෙමයි. දැන් වෙනස් වෙලා නිසා හැම ඒ කියන්නේ මේ සමාජ ක්‍රමේ සම්පූර්ණ වෙනස් වෙලා. එහෙමයි සර්. ඒක නිසා ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් නම් ඉතින් බොහෝසෙන්ම බුද්ධ පූජාව තියෙනවාමයි. එහෙමයි. දානේ අග්‍රභාගයේ බුදුන්ට පූජා කරනවමනේ. ඉතින් ස්වාමීන් වහන්සේ නමකුත් නැතිකොට දායකයෝ කතිකාවතක් ඇති කරගෙන ඒ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ සමග වහන්සේ නැතත් අපි බුද්ධ පූජාව වරද්දන්නේ නැතෝ තියන්නම් කියලා එහෙනම් එහෙම කතිකාවතකට එන්න ඕනේ. එහෙමයි. එහෙම නැත්නම් ඇතැම් විට දැන් ඒ උපාසකම්මා බුද්ධ පූජාව වර්ගෙන කියලා තියනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ගමේම අනිත් දාන දෙන අය ඒ උපාසකම්මා කරන විදිහට බුද්ධ පූජාව නොතියන්න පුළුවන්. ඉතින් ඔබතුමියට පුළුවන් ඔබතුමිය එක කරලා පින් කරගන්න. ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව. අනිත් අය එහෙම තියන්නේ කියලා ඒකට පෞසිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ බඩගින්න තියන්න ඕන කියලා චේතනාවක් නැහැනේ. එහෙමයි. ඒ ගන්න පන්සලේ වුණ නීතියක් සම්මත කරලා තියෙනවා නම් බුද්ධ පූජාව අනිවාර්යෙන් තියන්නට ඕනි. ආඳුරුන් නැතත් කියලා. ආන්නේතර දායකයන්ට වක්කීම පැවරෙනවා. එහෙමයි. යම් ක්‍රමවේදයක් හදාගත්තා. ක්‍රමවේදයක් හදාගත්තා නම් හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සියල්ලටම ක්‍රමයක් තියෙනවා පිළිවෙලක් තියෙනවා ඒ විදිහට බොහෝ විහාරස්ථානවල මේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ පිළිබඳවයි පැහැදිලි කිරීමක් සිද්ධ කළේ. දැන් අපිත් සමග සම්බන්ධ වෙනවා තවත් අපිට හිතති මහත්මේ කායිබෝන් එතුමාගේ දුරකථනයේ විසන්දි වෙලා මං හිතන්නේ අපි නැවත බලාපොරොත්තු වෙනවා එතුමාව සම්බන්ධ කරගන්න. විනෝත් ස්වාමීන් වහන්සේ අර මම කලින් ඉස්මතු කරපු ප්‍රශ්නේ වෙත එන්න අවසරයි. අපි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනෝනේ පෙරලා යමක් ලැබේවි කියලා ආනිශංස වශයෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද අපිට පැහැදිලි කර දෙන්නේ දැන් එක් එක් පූජාවන්ට වෙනස් වූ ආනිශංස ලැබෙනවා වගේ අපි දන්නවා. අපි දන්නවා විවිධාකාර චීවර පූජාවන් සිද්ධ කරනවා. අෂ්ට පරිස්කාර පූජාවන් සිද්ධ කරනවා. ඒ වගේම ශ්‍රම දානය ලබා දෙනවා. බෙහෙත් ඖෂධ ආදී පූජා කරනවා. මේ වගේ එක් එක් පූජාවන් ගත් කල මම කැමති කෙටියෙන් හෝ ඔබ වහන්සේගෙන් දැනගන්න මේ කාරණාවන් සම්බන්ධයෙන්. සාන අපි කතා කරන්නේ නැති එකක් නේ. ඒතරම ශ්‍රමදානය කියන එක. එහෙමයි. ශ්‍රමදානය කියන එක ඇත්තටම දැන් මම හිතන්නේ මම ගිය සතියේත් මේක අපේ කල්යාණ මහත්තයා සමග කතා කළා. නමුත් ආයිමත් වැඩි අවබෝධය පිණිස කතා කරොත් වටිනවා. සහන් ශ්‍රමදානය කියන එක ඇත්තටම කය හොලවා කරන එකක් නේ. එහෙම එක්කෝ වාහනයක් යොදවලා නැත්නම් තව පිරිසක් කණ්ඩායමක් සම්බන්ධ කරගෙන කරන එක තමයි ශ්‍රම දාණය. ඇතැම් කාරණා තියෙනවා සහ මුදල් එකතු කරාට ඒ වැඩේ සිද්ධ වෙන්නේ අපි හිතමුකෝ ගමේ පන්සලට එන පාරම කියලා. පන්සලට එන පාරමේ අධික වැහි නිසා කැලෑ වැවිලා ඉලුක් වැවිලා ගොඩාක් මේ කියන පාර වැහිලා තියෙන්නේ. එතකොට ගමේ අය එතනදි සල්ලි එකතු කරා කියලා හරියන්නේ නැහැ නේ. ඒලට කරන්න ගමේ අය නිවාඩුවක් දාලා වෙනම වෙලාවක් වෙන් කරගෙන ඒ කාට් කටයුත්තට තමන්ගේ ශ්‍රමය දෙන්න ඕනේ. ශ්‍රමය දීම තමයි ශ්‍රමය ශ්‍රමයේ දන් දීම තමයි ශ්‍රම දානය කියලා කියන්නේ. ඒතර ශ්‍රම දාන කියන එක ගම් මට්ටමින්, බිම් මට්ටමින්, ජාතික මට්ටමින් විවිධ විදිහේ සිද්ධ සිද්ධ වෙන්න පුළුවන්. ශ්‍රම දානයේ ආනිසංස තමයි ධර්මයේ සඳහන් වෙනවා කීකරු යහපත් සේවකයන් ලැබෙනවා කියනවා. ශරීරයේ හොරනකොට මේ ශ්‍රම දාණය දුන්නොත් දැන් බලන්න දිනදී ලැබෙන හැටි. එහෙමයි සම්මා. ඒ වගේම තව මහේසාදී සම්පත් ලැබෙනවා. අද ක්‍රමෙනිකොත් යාන වාහන ලැබෙනවා. ශ්‍රමයේ දන් දෙනවා නම්. ඒ වගේම තමන්ට ලැබි ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. තමන්ට කීකරු අවනත සේවකාරකාදීන් ආරක්ෂකයන් ලැබෙනවා. ඒ වගේම ප්‍රණීත ලෙස ආහාර පාන පිසිය හැකි සේවක සේවිකාවන් ලැබෙනවා. ඔන්න හොඳ එකක්. එහෙමයි. හොඳට රහට කෑම ටික හදලා දෙනවා මෙහෙම. ඒක ශ්‍රම දානි ආනිසංශයක්. ඒ වගේම Tamanටද ප්‍රනීත ලෙස ආහාර පිසීමට හැකි වෙනවා කියනවා. කියන්නේ පොඩ්ඩක් නිකන් පහේ චුට්ටක් දාලා අත ගන්න විතරයි ඕනේ. සමහරු කියනවා මේ අම්මා නිකන් තේ එකක් ඇදුවත් පිටිසීනේ එච්චර දාන්නේ නැහැ පුදුම රසක් තියෙන්නේ. මේ අම්මා පරිප්පෝද්ද හදනවා පහෙත් නැහැ මොකවත් නැහැ. නමුත් හරීම රසයි කියලා කියන එහෙම කියනවනේ. එහෙමයි. ඒකට අත්ගුණය කියලා මේක සහන් කියන්නේ ඇත්තට මේකට අත්ගුණය නෙමෙයි කියන්නේ හිත් ගුණය. කරන දේ හිත යොදලා කරනවා නේද? මේ සීනි ඔය ව්‍යංජනයක් නම් තුන පහේ මිරිස් අඩු වුණත් ඒ හොඳ හිතින් කරන නිසා සතුරු සිතින් කරන නිසා ඒක රසයි. එහෙමයි. ඒක ගුණයි ඒක කඩිමයි. නිසා සාන්න මේ එහෙම දෙයක්වත් ලැබෙනවා කියන ශ්‍රමදානය දුන්නට පස්සේ. ඒ වගේම පිරිසිදු දර්ශනීය ආහාර පිසින මුළු තැන් ගෙවල් ලැබෙනවා. බලන්න මේ ලැබෙන ආනිසංශ අන් අය යොදා නම නියම නොකොට ඔවුනුත් සමග තමාත් වෙහෙසීමෙන් දන් පිළියෙල කිරීම නිසා ලැබූ ආනිසංස පහ මේන් කියවේ. ඒ කියන්නේ Taman මේ විදිහට මේ ශ්‍රමය දන් දුන්නට පස්සේ මේ විදිහ අපි හිතාගන්න බැරි විදිහේ විපාක ලැබෙනවා. දැන් හිතාගන්න බැරි කියන වචනේ මම දැම්මේ සහන්. දැන් අපි පින්කම කළාට පස්සේ දැන් මේ යම්තාක් ඒ කියන්නේ සීමා සහිත ආනිසංසන කතා කරන්නේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන කම්ම විපාකෝ අචින්තියෝ කියලා. ඒක කුසල් පැත්තටත් එහෙමයි අකුසල් පැත්තටත් එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ අපි හොඳක් කරොත් අපිට ඒ විපාකේ මොන විදිහට ලැබෙයිද දන්නේ නරකක් කළත් එහෙමයි සහත් එහෙමයි සහත් නරකක් කළත් ඒ නරකේ විපාක මොන විදිහකට විඳවන්න වෙයිද කියන එක කර්මය දන්නවා මිසක් බුදු කෙනෙක් දන්නව මිසක් වෙන කෙනෙකුට කියන්න බෑ. ඒක රහතන් වහන්සේ නමකටවත් කියන්න බෑ. බුදු කෙනෙකුගේ විශයක් තමයි කර්ම විපාක මේ විශය. නිසා අපි එතනින් නතර වෙන්නට ඕනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් මේ දේවල් තියන අය හිතනවා ඇති මං පෙර ආත්ම භාවයේ මේ වගේ කුසල් කරලා ඇති. මේ වගේ දේවල් නැති අය හිතනවා ඇති අනේ මම මේ පෙර ආත්ම භාවයේ මේ වගේ දේවල් කරලා නැහැ කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ හිත පුරුදු කරන්න මේ වගේ කුසල්හි නිරත වෙන්න විශේෂයෙන්ම දානය කියන මාතෘකාව පදනම් කරගෙන කතා කරද්දී ශ්‍රමය දානීය වශයෙන් ලබා දෙද්දී ඔබට ලැබෙන ආනිශංස පිළිබඳව පිළිබඳව ඒ ආකාරයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නේ. අපි ඒ වගේ කරුණු තව කිහිපයක් කතා කරනවා වැඩසටහන නිමා වෙන්න කලින්. නමුත් මීට කලින් අපිට කතා කරන්න උත්සාහ කරපු රතනායක මහත්මයා අපිත් සමග සම්බන්ධ වෙනවා නිකවරටිය ප්‍රදේශයෙන්. ආයිබුවන් තිරුවන් සරණයි ඔබට. මම තේරුණා සල්මයි මම නිකලේ මේ දසනායක මේ මම අපේ ස්වාමීන් වහන්සේ අතුරු යෝජනාවේ මම අවසර ඉල්ලා දෙනවා මම දැනගන්න අවශ්‍යයි අපි මේ දාන සාමාන්‍යයෙන් දාන ප්‍රතිෙක් දාණය දීලා බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය බුත්තාන් මෝදනාවක් මේ බුත්තාන් මෝදනාවේදී කුසල කර්ම කරගෙනද නිර්වාණයක් සාක්ෂාත් කරන්න අපට පුළුවන් වෙන්නේ කුසල ධර්ම කරගෙනද කියන එකයි මට දැනගන්න උවමනා වෙන්නේ කුසල කර්ම වලින් සාමාන්‍යයෙන් අපි 12 මහා දුකට පැටලෙනවද නැද්ද කියන අපේ ස්වාමීන් වහන්සේගෙන් මම දැනගන්න ඕම කැමැත්තෙන් සිටිනවා සහන් මෙහෙමයි දැන් කුසල ධර්ම කිව්වත් කුසල කර්ම කියලා කිව්වත් ඒ කියන්නේ වචන වෙනස් වුණාට සමාන අර්ථයක් තියෙන්නේ. දැන් කුසල් කියන්නේ ධර්මයක්නේ. ධර්මයක් නම් කුසල් වේතේ කුසලයක් නම් ධර්මයක් වේතේ. මේ දෙක වෙන් වෙන් වශයෙන් බෙදෙන්නේ නැහැ. අර එකම කාසියක දෙපැත්ත වගේ තමයි. වෙන් වෙන්නේ නැහැ. දැන් එතුමා අහන්නේ දැන් මේක නිවනට උපනිශ්‍රය කරගන්න ඕනේද කියලානේ අහන්නේ. එහෙම නැත්නම් මේකේ විපාකයෙන් අපි සංසාර දුකට වැටලා අමාරු වෙන්නද කියලානේ හිතන්නේ. මම කියන්නේ එහෙම හිතන්න හොඳ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තමයි පින සහ පුණ්‍ය විපාකයේ දේශනා කරන්නේ. ඒත් දැන් ඇත්ත සහන් දැන් ඇතැම් අය මේ ධර්මයේ පටලවාගෙන ඉන්නවා කියලා කියන්නේ එතුමාගේ මේ ප්‍රශ්නෙත් එක්ක මම මේ වෙන විග්‍රහයකට යන්නේ. පින් කරන්න ඕනේ. සසර දිග්ගැස්සෙනවා. පිනෙන් පරිවාර සම්පත් ලැබෙනවා භවභෝග සම්පත් ලැබෙන ඊට පස්සේ ඒවට තණ්හාවෙන් පොදි බැඳගෙන ආයි අපාය වැටෙන්නත් පුළුවන් අපි හිතමුකෝ හරි දැන් පිනට නැඹුරු වීම නිසා අපිට සංසාරේ අමාරුයි වැටෙනවා කෙලෙස් හට ගන්නවා කියලා අපි පින අතාරිනවා දැන් අපි මොකද්ද කරන්න ඕනේ ඒ කරනවා කියලා සමධි දර්ශනා වඩනවද ගැඹුරු සමාපatti වලට සමවදිනවද පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනවද? හේතුඵල ඔස්සේ ජීවිතය දකින්න මහන්සි ගන්නවද? සාහන අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මම කලින් කියලාද පංච උපාදානස්කන්ධ විදර්ශනා කළත් හේතුඵල විමසුවත් බොජ්ජංග වැඩුවත් අපිට එතනින් පිං රැස් වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා කුසල ධම්මානං සමාදාන හේතු ඒවමිතං වික්කවේ පුඤ්ඤං පවඩ්ඩති කියලා. කුසල ධර්මයන් සමාදන් වුණාට පස්සේ සහන් බොහෝ පිං සිද්ධ වෙනවා කියලායි බුදුරජාණන් දේශනා කරන්නේ. කොටින්ම භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයේදී ආනන්දයන් වහන්සේ හොඳටම දුකටපත් වෙනවනේ. ආනන්දයන් වහන්සේ තරම් දුකටපත් උන්නේ වෙන කෙනෙක්. ඒ තරම් ආනන්දයන් වහන්සේ අවුරුදු 25ක්ම භාගතුන් වහන්සේක පසුපසින් හෙවණැල්ලක් වගේ සිටියා මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් උපස්ථාන කරමින්. එතකොට භාගතුන් වහන්සේ අහනවා කෝ ආනන්ද ස්වාමීන් ආනන්ද දුකටපත් වෙලා අතන ඔළුව සෙල්ල හොඳටම අඬනවා කියනවා. ආනන්දර එන්න කියන්න කියනවා. තමන්න තාත්තා කෙනෙක් පුතේකට කතා කරනවා වගේ. ඉතින් ආනන්ද හඳුරන් එක්කගෙන එනවා මම හිතන්නේ චුන්ද ස්වාමීන් වහන්සේ හරි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හරි. ඒ කියන්නේ මහරහතන් වහන්සේ හරි. තේරෙනවා කත පුඤ්ඤ ස්තෝන් ආනන්ද ආනන්ද ඔබ ගොඩාක් පිං කරගත්තා. ඔබ තථාගතයන් වහන්සේට බොහෝ කාලයක් මෛත්‍රී කාය කර්මයන්ගෙන් මෛත්‍රී වචී කර්මයන්ගෙන් මෛත්‍රී මනෝ කර්මයන්ගෙන් උපස්ථාන කළා. ඒක නිසා ඔබට සුළු උත්සාහයකින් වැඩිකල් නොකොස් නිකලස් වෙන්නට පුළුවන් කියලා කියනවා. දැන් දැක්කනේ. කතපුඤ්ඤෝසිතවන් ආනන්ද ආනන්ද ඔබ ගොඩක් පිං කරගත්තා. එතකොට මේ පිණින් තමයි අපිට නිවන කරා යන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින හලාගෙන යන ගමනක් නැහැ. භාගතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා පුඤ්ඤාවිසන්ද කියන සූත්‍රයේදී කුද්දක නිකායේ සම්මා සම්බුදු වෙන්නට පිං ඕනේ. පිංවන්තයෙක් තමයි සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. දැන් දසපාරමිතා කියන්නේම රැස් කරව පින් ටික නිසානේ. පින්වන්ත ජීවිතයේක ලකුණු ටිකනේ. ප්‍රධාන කාරණා 10ක් නේද? ඒ වගේම පසේ බුද්ධත්වයේ ලබන්නට පින් ඕනේ. අරහත්ත්වයේ ලබන්නට පින් ඕනේ. මාර්ගඵල ලබන්නට පිං ඕනේ. සත්පුරුෂ ඇසුර ලබන්නට පිං ඕනේ. ධර්මයේ නිවැරදිව වටහා ගන්නට පිං ඕනේ. යෝනිසෝ මනසකාරය දෙන්නට පිං ඕනේ. ওই ලෞකික පැත්ත. භෞගෝග සම්පත් ලබන්න, සොඳුරු බිරිඳක් ලබන්න, ඈ ආදරණීය දරුවන් ලබන්න, හොඳ දෙමව්පියන් ලබන්න, හොඳ රැකියාවක් ලබන්න, හොඳ නිවසක් හදාගන්න, සැප වාහනයක ගමන් යන්න, රහට මේ අනුභව කරලා පානය කරලා සැප විඳින්න කම් සම්පත් අනුභව කරන්නත් පිං ඕනේ. ඒතර පින කියන එක එක පැත්තක් විතරක් අල්ලගෙන අපි පින හලා ගත්තොත් පින අතහැර ගත්තොත් එහෙම ඇත්තටම අපි රැස් කරගන්න කුසලයක් නැහැ. කුසල් වැඩි වීම තුලත් පින් සිද්ධ වෙන බවයි බුදුරජාණන් වහන්සේ බුදුම වීම දේශනා කළා තියෙනවා. මම මේ පාලි පාඨයේ ආයමත් කියනවා. කුසල ධම්මානං සමාදාන හේතු. ඒව මිදම් පුඤ්ඤම් පවට්ටති. කුසල ධර්මයෙන් සමාදන් වුණාට පස්සේ පින් සිද්ධ වෙනවා. ඒ පිනෙන් තමයි නිවන කරා අපිව අරගෙන යන්නේ නිකලස් භාවය දක්වා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. කොටින්ම කියනවා නම් ස්වාමීන් වහන්සේ මේ සංකර සමාජය තුල ධර්ම ශ්‍රවණය කරන්නටත් පිං ඕනේ. පැහැදිලි බෞද්ධයා නාලිකාව සමග ඒකාත්මික වෙලා මේ වටිනා කාලය මේ ගෙවියන්නේ කාලය නෙවෙයි ඔබේ ජීවිතය. මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කරන්නත් ඔබ පිං කරලා තියෙනවා. ඒ වගේ පිනත් එක් තමයි මේ අපිට කතා කරන්නේ. ආයිබෝවන් තිරුවන් සරණයි ඔබට. තිරුවන් සරණයි ඔබට. ආ තිරුවන් සරණයි. මන්නේ කොල්ලාගෙන බියම් දෙගිරි බඳ කතා කරන්නේ මේ මම උදේ පාන්දර අර කීහර පූජාව පූජා කරනවා ඒ වෙලාවට ලේන්නු ඇවිල්ලා මම සතුන්ට කැම දෙනවා ඒ මම රැට උයනකින් නම මේ ඉතුරු කරලා තියාගෙන ඉන්නේ ඉඳලා උදේ පාන්දරට ඒක දෙනවා කෑ ගන්නකොට ඒකෙන් පවත් ඒකෙන් පවත් කුසලයක් සමහරව දැනගන්න ඕනේ එතුමාගෙන් දැන් රැහැට උයන එකෙන් සත්තුන්ට දෙනවද එහෙම ඒක බුද්ධ පූජාට යොදා ගන්නවද කියන එක දැනගන්න ඕනේ. එතුමා මුලින් සඳහන් කළේ බුද්ධ පූජාව සම්බන්ධයෙන් නමුත් එතුමා අවසානයේදී මතක් කරන්නේ රැයට ඉතුරු වෙන දේ ලේනුන්ට ලබා දෙනවා කියන එක. ඒක පිළිගන්න ඒක. එහෙමයි. කියන්නේ එතනින් සඳහන් කරන දානානිසංස 100ක් ලැබෙනවා කියනවා. සහන් ඔකත් කියන්න ඕනේ සහන්. දැන් ඇතැම් අය සහන් ධර්මයේ විග්‍රහයක යෙදෙනවා ආත්මභාව 100ක් ලැබෙනවා කියලා සතෙකුට ආහාර පාන පූජා කිරීමෙන්. එහෙම. ඇත්තටම බුද්ධ දේශනාවේ තියෙන ආත්මභාව 100ක් ලැබෙනවා කියන එක නෙමෙයි. දානානිසංස 100ක් ලැබෙනවා කියන සතෙකුට ආහාර ටිකක් දීමෙන්. එහෙමයි. ඒතර සහන් දානානිසංස තමයි ආයු, වර්ණ, සැප, බල ඒතර දානීය ආනිසංස තියෙනවා. ආත්මභාව කියන එක වෙනයි. ගැනීම දානානිසංශ කියන එක වෙනයි. එතකොට තිරිසන්ගත සත්වයකට ආහාර ටිකක් දුන්නොත් දාන ආනිසංශ 100ක් ලැබෙනවා. එහෙමයි. සයනස් මම හිතන්නේ එතුමා අපි අර කලින් කියපු කාරණාවත් එක්ක යම් සම්බන්ධයක් ඇති කරගෙනද කියලාත් හිතෙනවා. දැන් අපි අසත්පුරුෂ දාන පිළිබඳව කතා කරන්නේ. ඒ කියවෙනවනේ අහක දමන දෙයක් දානීය වශයෙන් දන් දීම පිළිබඳව. සාල් මෙහෙමයි සතෙකුට දුන්නත් ඉතින් දැන් අහක දමන දෙයක් ලගෙන කොහොමද බිරි සතාගේ ලැබීමට අනුවනේ. දැන් ගෙදර ඉන්න සුනකයා වෙනුවෙන් ඇත්තටම අතිවිශේෂයෙන් ආහාර පිළියෙල වෙනවා අඩුයිනේ. උණුණුවේ සතා වෙනුවෙන්ම කියලා එහෙම ලැබෙන සත්තුත් ඉන්නවා. ඒ සසරේ පින් කරපු සත්තු. ඇත්තටම සුනකෙක් උනත්. නමුත් එතනදී අපි ඒක එච්චර ලොකුවට ගන්න හොඳ නැහැ. මෙතනදී මේ සංඝයා උදෙසා මානව පිරිස කියන්නේ මිනිස්යන් උදෙසා පිරිනමන දානයේ සම්බන්ධ තමයි එහෙම විස්තරයක් කළේ. ඉතින් අර කලින් රාත්‍රියේ උයපු දාන විසිකරන නිසා සතුන්ට දෙනවා කියන අදහසක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ සත්තු වෙනවා සත්තුන්ට කන්න දෙනවා කියන්නේ දැන් අර හිතම තමයි හදාගෙන යන සාහන. චේතනාව નિවර්ති කරගත්තා නම් මේක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි කාලය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉක්ම යනවා අපිට දැනුනේවත් නැහැ මේ පුරා පැයක් ගත වෙලා ගිහිල්ලාද කියලා අපි අද වැඩසටහනේ අවසාන දුරකථන අමතම වෙත තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි අවස්ථාව ලබා දෙන්නේ පින්වත් මහත්මියකට ආයිබෝන් තෙරුවන් සරණයි ඔබට ආයිබෝන් තෙරුවන් සරණයි අවසරයි හාමුදුරුවනේ මම ශ්‍රීපාලි කුමාරසේකර දඹදෙණියෙන් කතා කරන්නේ මගේ ගැටලුව තමයි මගේ ශාලෙට මන්ට ලොකු බුදු පිළිම වහන්සේ නමක් වඩම්මලා උදේ හවස දානයත් හවස ගිලම්පසත් පූජා කරන්න ලොකු ආසාවක් තියෙනවා. නමුත් වැඩිහිටි උපාසක මහත්තුරු එහෙම කියනවා ගේ ඇතුළට බුදු පිළිමයක් ගන්න හොඳ නැහැ ලොකු බුදු පිළිමයක් වඩම්මන්න හොඳ නැහැ කියලා. ඒකේ දිශාවකත් ප්‍රශ්නයක් තියෙනවා කියන එකේ සත්‍ය සත්‍යතාවයක් තියෙනවාද අපේ හාමුදුරුවනේ? සහන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මන්න ඇත්තට වාස්තු විද්‍යාව හදාarලාම නැහැ. නමුත් අපි එවැනි දේවල් කරනකොට ඒ පැරණන්ගේ වැඩිහිටියන්ගේ අවවාද මත පිළිපදින එක හොඳයි සහන්. මොකද මේ උදාහරණ කතා දැන් මම මෙතෙන්ද කියන්නේ මේකද සදහවතුන් බය වෙන නිසා. ඒ නිසා අපිට දැන් පන්සලක වගේ මහා විශාල පිළිමයක් ඇත්තටම ගෙදරක තැන්පත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ මගේ පෞද්ගලික දහස මේක මේ. මම පෞද්ගලිකව කියන දෙයක්. අපිට අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පුද පූජා පවත්වන්න නම්. සාමාන්‍යයෙන් අඩි දෙකක දෙකමාරක වගේ ප්‍රතිමාවක් වුණත් ප්‍රමාණවත් සාන. මම හැමතිස්සම කියන්නේ චේතනාවමයි කර්මයේ බවට පත් වෙන්නේ. ඇතැම් විට ඇතැම් සදහවතුන්ට තියෙන ආශාව නිසා වැඩි ශ්‍රද්ධාව නිසා විශාල පිළිමයක් දැක්කට පස්සේ විශාල ශ්‍රද්ධාවක් ඇති වෙයි කියන අදහසින් ඕක කරන්නේ. නමුත් අර පැරණන්ගේ වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපදින එක ඉතාමත්ම වටිනවා. මොකද ඒ අපිට වඩා ජීවිතේ හොඳට මැදිලා මෝරලා පරිණත වෙලා කටයුතු කරන නිසා එයයි ජීවිත අත්දැකීමෙන් යම් යම් දේවල් කියනවා නම් අපිට ඒක පිළිගන්න වෙනවා ඇතම් කාරණා සහ. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඒත් සමගින් අපේ වැඩසටහන නිමා කරන්නත් කාල වේලා වෙලඹ තිබෙනවා. නමුත් අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති පුරා සති තුනක් අපි දානය පිළිබඳව සාකච්ඡා කළා. එහිදී අපිට මගහැරුණු දෙයක් තියෙනවා මේ අබේදානය පිළිබඳව. අබේදානයේ තියෙන ආනිශංස පිළිබඳවත් සිහිපත් කරමින් පොදුවේ දානය කියන කුසලයට අතගහන්න ලැබීම කොයිතරම් භාග්‍යයක්ද කියන කාරණාවෙන්ම වැඩසටහන නිමාවටපත් කරන්න ඔබ වහන්සේට ගෞරවයෙන් ඇරියුම් කරනවා. සහන් දැන් අබේ දානය කියනකොට අපිට මතක් වෙන්නෙම දැන් මරණයට නියම වෙච්ච ගවයෙක්. එහෙම හෙළුවෙක් වෙන යම් සතේ දැන් නම් කකුල උඩදාස් කරනවා එහෙම එහෙම තියෙනවා දැන් හොඳයි ඒව කරන එක ඇත්තටම සහන්න හැබැයි බුද්ධ දේශනාවේ අබේදානීය කියලා කියන්නේ මරණයට නිමෙ වෙච්ච සතෙක් නිදහස් කරනවා කියන එකමම නෙමෙයි අබේදාන පහක් වෙනන උන්වහන්සේ යම් කෙනෙක් සතුන් නොමරයි නම් සතුන්ව මරණයෙන් නිදහස් කරවයි නම් ඒක පළවෙනි අබේදානය යම් කෙනෙක් සොරකම් නොකරයි නම් අනුන් ලවා සොරකම් නොකරවයි නම් ඒක දෙවෙනි අපේ දාණය. ඔන්න අපි හිතන්නේ නැති එක. සොරකම් නොකිරීමත් අපේ දානයක් කියන දැන් අපේ කියන්නේ බිය රහිත බවනේ. අපි දැන් සහන් මං ඔබේ දෙයක් හොරකම් කරන්නෙත් නැත්තම් ඔබ මගේ දෙයක් හොරකම් කරන්නේ නැත්තම් අපි දෙන්නට අපි දෙන්නගේ වස්තු සම්බන්ධයෙන් බයක් හට ගන්නවද? ප්‍රශ්නයක් හට ගන්නවද? අපේ දානය කියන්නේ ඒකයි. ඔබනේ ඔබ මට බයක් දෙන්නෙත් නැහැ මං ඔබට බයක් දෙන්නෙත් නැහැ අපේ දානය. ඒ වගේම මගේ පිරිඳව කවුරු හරි දැහැ ගනීද? ඈ එමෙත මගේ ස්වාමියාව කරුවට දැහැගනීද කියලා එහෙම කුතුහලයක් හටගන්නේ. ඒ කියන්නේ කාමයේ වර්ධව ඇසිරීමෙන් වළකිනවා. අභිදානේ මේක බුද්ධ දේශනාව අංගුත්තර නිකායේ. එතකොට යම් කෙනෙක් කාම මිත්‍යාචාරයෙන් වළකිනවා නම් ඒක සමාජයට කරන ලොකුම සේවාවක්. ඒක අබේදානයක්. ඔන්න මතක තියාගන්න එහෙම. එමෙත මේ මුදල් එකතු කරලා 30 40000 වියදම් කරලා ගවයන් නිදහස් කිරීමම විතරක් නෙමෙයි අබේදානය. තමන්ගේ ස්වාමියා වෙන බිරිඳක් සමග වෙන කාන්තාවක් සමග තමන්ගේ බිරිඳ වෙන පුරුෂයෙක් සමග හැසිරෙනවට තම තමන් කැමති නෑ. තමා උපමාවට අරගෙන තමන් ඒ පාපයෙන් අකුසලයෙන් වළකිනවා නම් ඒක ලොකු සමාජ සේවාවක් වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිවෙලට ඒක ලොකු අභේදානයක්. එහෙමයි. බොරු කියන්නේ නැත්තම් අභේදානයක්. ඒ වගේ මද්යපාන කරන්නේ නැත්තම් අභේදානයක්. සා පංචශීලය ආරක්ෂා කරන කෙනා මෙන්න මුළු ලෝකෙටම අභේදානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ඊටාම වටිනවා මේ අද අපිට පැහැදිලි කරලා දුන්නු කාරණාවන් සමුදාය. ඉතින් අපි විශ්වාස කරනවා අපිත් සමග මේ සති කිහිපෙම රැඳුණු අපේ ශ්‍රාවක හිතයිෂීන් පිනට කුසලයට තව තවත් නැඹුරු වේවි. පවෙන් ඔවුන්ගේ ජීවිත මුදවා ගනීවි, ඔවුන්ගේ ජීවිත පවෙන් දුරු කර ගනීවි කියලා අපිට තදබල විශ්වාසයක් තියෙනවා. මොකද සමාවෙන මට තව තප්පර කීපයක් ඔබ ඇහුවා මේ අබේදානේ ආනිසංස මොනවද කියලා. එහෙමයි. අබේදානේ ටික විතරනේ කිව්වේ. සාන්ම ඉක්මනටම කියාගෙන යන්නම් උපනුපන් ආත්මභාවයන් හිදී මාර්ග බන්ධනයකට අසු වෙන්නේ නැහැ. නිරෝගී සම්පත් ලැබෙනවා. දිගාසිරි සම්පත් ලැබෙනවා. රාජරාජ මහා මාත්‍යයන් සහ සිටු පවුල්වල බොහෝ සම්පත් ඇතුව උපදිනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ආදී උපදිලා සැපල් සම්පත් ලබන්නට හේතු වෙනවා. කීකරු පුණ්‍යවන්ත ප්‍රියශීලී අඹුවන් ලබන්නට හේතු වෙනවා. දැනට ඔබින නුවණින් යුක්ත සේවක සේවිකාවන් ලැබෙනවා. සෑම තැනකදීම උසස් පුද්ගලයෙක්සේ කැපී පෙනෙනවා. ආරෝහ පරිණාහ සම්පත්තියක් ලැබෙනවා. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබල එසේම කුරිරු කවර කෙනෙකු වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබෙනවා. අපේ දානමය පිනෙන් ශේෂ වූ ආනිසංස වශයෙන් පංච අභිඥා අෂ්ට සමාපatti ලාභීව මහරහත් භාවයට පත් කරන්නට ඒක හේතුවක් වෙනවා සාදු සාදු ස්වාමීන් වහන්සේ ඊටාම වැදගත් කරුණු සමුදායක් අපි වැඩසටහන තුළ සාකච්ඡා කළා ඉතින් බොහෝ දෙනා Tamanගේ ගැටලු निराකරණය කරගන්නට මේ හෝරාවක කාලය ප්‍රයෝගී කරගත්තා ප්‍රශ්න විමසන්න අපිත් සමග සම්බන්ධ වුණු සියලු දෙනාටම වගේම මේ මොහොත වන විටත් බෞද්ධ නාලිකාව සමග ඒකාත්මිකව ඉන්න සියලු දෙනාටම අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා පුද කර කරනවා ඔබේ ජීවිත සුවයහපත් වේවා පිනෙන් පිරේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුතු සිද්ධ කරන්න ධර්ම sannivedanaye මුදුන්මල්කඩ බඳු වූ බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කළ අපවත් වී වදාළ ගරු නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුනි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළා වූ ඒ බුද්ධත්වයම සාක්ෂාත් කරගන්නට මෙපින් දහම් එක ලෙසකින්ම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු ඒ වගේම අධ්‍යතනයේ වන විට ඒ කටයුතු කරවුර දරාගෙන කටයුතු කරන වර්තමානයේ බෞද්ධ මාධ්‍යාලයේහි අධ්‍යක්ෂ ධූරීන කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේම සලසේවා. ඒ වගේම අද වැඩසටහනට සහභාගී වෙමින් තමන් වහන්සේගේ ධර්මඥානය තුලින් අපේ ධම්මස දියුණු තියුණු කරන්නට මහා මෙහෙවරක් සිදු කරපු හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක බියගම සමගි මාවත සම්බුද්ධ රාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි පූජනීය කැලණිය අජිත පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත අස්වද්දන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා කියා අප ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයටද හෘදයාංගම ප්‍රණාමය පුද කරමින් අද නිෂ්පාදන සහාය ලබා දුන්නු ශ්‍රී සම්බෝධි සදා දහම් සංග්‍රාවේ කතුරුතුමන් බෞද්ධ ගුවන්විදුලියේ ප්‍රධාන වැඩසටහන් සම්බන්ධී කාරකතුමා අචින්ත සමරකෝන් මහත්මයාට එවැගේම සහෘද සංවේදකයේ කුවන සදීප නෙත්සර මහත්මයාටද අපගේ හෘදයාංගම ප්‍රණාමය අප පුද කරනවා අද ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා ලබන සතිය ඔක්තෝබර් මාසයේ 23 වන සිකුරාදා දවස විශේෂයෙන්ම මිහිඳුපුර අටවක දිනයේ දෙන්නේ එදිනට ඉතින් අපි පුරා දිහෝරාවක් මේ කාලයේ පවා උපයෝගී කරගෙන ඔක්තෝබර් මාසයේ 23 වන වසරේද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව සුවිශේෂී ධර්ම දේශනාවක් පුරා දෙහෝරාවක් සවස 6:30 සිට පවත්වන්නට සියලු කටයුතු සම්පාදනය කොට තිබෙන්නේ පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්නේ. එයත් ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් අද වැඩසටහන ආරම්භයේදී සිහිපත් කළ බෞද්ධ මාධ්‍යාලේ කාලයකට ඉහතදී සහෘද sannivedakayeku වෙලා ඉඳලා වර්තමානයේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරපු අද අප අතරින් වියවුණු සහෘද හිතයිෂී ආදරණීය චරිතයක් වන ප්‍රභාෂර විතානගේ සහෘදයාටද අමා මහ නිවන් සුවත් වේවා. ඒ වගේම අද දින තමන් වහන්සේගේ ජන්මදිනය සමරන බෞද්ධ නාලිකාවට අතිශය හිතයිෂීවන්ත මේ වන විට රෝගාතුරෝ පසුවන පූජනීය දරණාගම සුමන රත්න පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේත් අපව නිරන්තරයෙන්ම ශ්‍රවණය කරනවා ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නියම අත්වේවා වේවා කියලා අප මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා සජීවීවම සාදු සාදු සාදු එසේනම් අද සොයා පිළිසරණක් වැඩසටහන නිමාවට පත් කරන්නට අවසරයි ඔබ සියලු දෙනාටම සුවයහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණ වේවා